පැහැදිලි රංග මඩල. රෝහණ කස්තුරි රචනා කළ නාට්‍යය. රංගපෑම් කිලීරියම් පෙරේරා, තුෂිතෝ වීරසිංහ, පාලිත අබේරත්න, සකුන්තා ප්‍රසාදිනී බදුවේ, දීලිකා මත්තු. ආද සංකලනය වලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. අද ගොඩගනි දැන් ඉඳි ආරංචි හම්බ වෙන්න ඇත්තේ. ඔව් ඔව් ඔව් සාභ්‍යක්කේ. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා. මේ ඒත් ඉතින් දැනගන්න ලැබිච්ච හැටි පිටත් වෙලා ආවා. මේ මං හිතුවේ නම් සාපියක්ක දැනටමත් එතෙන්ට ගිහිල්ලා ඇති කියලා. ආ මේ ගම්බරු නෑයි එහෙම කිව්වේ. මේ ආ මනාප වෙන්න එපා මගේ වචනේ ගැන. ඈ මේ සමහරු මට කිව්වේ මේ ගඟෙන් ගොඩගත්තු ගෑනු ළමයා මේ මේ සාපියක්කගේ දෝණි <laughs> මගේ දෝණි බට්ටි කියලා වෙන්න ඇති නේ. ඔව්. <laughs> <laughs> ගම්බාරු නැහැ. ඔය කතාව මගේ කනට වැටුණා. මං ගණන් ගත්තේ නැහැ. <laughs> මොකෝ මගේ තෙලීට දෙයියන්ගෙම පිටයි. <laughs> මේ ඒකිට දැන් ගඟේ පනින්න ඕමනා කරලා තිබුණත් එහෙම කරගන්න පුළුවන් කමක් නැහැ. සාපියක් අය එහෙම කිව්වේ. දවසේ පැය 24 පුරාම ඒකිට ආරක්ෂාව ලැබෙනවා මේ ආණ්ඩුවේ. ඒක කොච්චර දෙයක්ද? මේ මේ අපේ මේ ඇමතිතුමකට වගේ නේ. හැබැයි මේ ගාමුන් ටික කලේද බක්ටි වැඩ කෙරුවේ. ඔව් ඔව් මේ ඒත් මේ ගම්බරුන් නැහැට තාම ආරංචි නැත්නම් අපි අර බෑනගේ කේස් එක ආ හරි මට මතකයි ඒ කේස් එක. හරි ඒක මොකද ඒක තුනේ? මේ ඒකට ඔන්න අපේ බට්ටි පැටලිලා මේ මේ කොටු උනානේ පොලිසියට. ඉතින් ඒ දැන් දැන් රිමාන්ඩ් එකේ දියංගේ මුඛි පිටේ. එමනම් ඉතින් ඒ ළමයා ගමේ වැටෙන්න විදියක් නෑ නේද? ඒක. මේ ඒ ඒත් ඒ මම මේ කල්පනා කරන්නේ බට්ටිත් නෙවෙයි න ะ හැබැයි මේ කවුද මේ කෙල්ල මේක තමයි ගම්බරුන් නේ මටත් දැනගන්න ඕනේ ආ ඔය ඉන්නේ කොහොමද කිට්ටු කරන්නේ බලමු පොට්ටක් මේ ලොක් කවුන්ට් කකුල් දෙක දික් කරගෙන පාඩි වෙලා හ්ම් කම්පරුනේ මුහුත ශරීරේ තරත්තට ගොඩක් කුසියාගෙන මේ මොකෝ යෝ කවුන්නේ මේ මේ මම මම තමයි මේ ළමයාගේ ශරීරය ගොඩ ගත්තේ. බොහොම සීදේවි කෙල්ලක් නේ. අනේ ඔපේ අවුරුදු 18ක් විස්සක් විතර ඇති මයි හිතේ. හැබැයි නොකෝනේ මේ මේ අපේ පළාතේ ළමෙක් හම්බෙන්න බෑ ඕම්. ආ. ඔව් ඔව්. මේ ගෑනු ළමයා අපේ දේශ සීමාවෙන් එපිට දහගම්මානි කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හරි. ඒක හරි. මටත් හිතෙනවා එහෙම වෙන්න ඕනේ කියලා. මේ උදා ඉඳලා ගඟේ පාවෙලා එන්න ඇති. අනේ මේ දරුවගේ අම්මා එහෙ දුක් වෙනවා ඇති. පාව. දරුවට වෙච්ච දෙයක් දන්නේ නැතුව මෙලහකට අඬනවත් ඇති. මේ අපි මේ මුරුදු ශරීරය ගෙනහිල්ලා බාර දෙන එක තමයි හොඳ. සාපියක්කගේ කතාව මමත් පිළිගන්නවා. එහෙමනම් ඉතින් මේ අපි මේක ගෙනහිල්ලා අයිතිකාරයන්ටම බාර දෙන්න. ඒක හොඳයි. මං තමයි දරුවව ගොඩට ගත්තේ. කමක් නෑ. මං කැමති. අපි අපි එහෙමනම් මේ අය ඉන්නේ ඉන්නේ ඉන්නේ කොහොමද කරන්නේ? අපි පොඩ්ඩක් මට පුළුවන් මේ දරුවව මගේ අතට ගන්න. දැන් හරි. මේ අපි මේ ඇස්තුනාට ආපහු බාර දෙන එකත් එච්චරම ලේසි නෑ. අපි ආරක්ෂක මුරපොළට ගිහින් අවසර ගන්න ඕන. මේ මේ මේ අපිත් එක්ක තව කෙනෙක් <laughs> මේ සාපියක් ඉන්නවනේ සාපියක්කට පුළුවන් නේද අපිත් එක්ක <laughs> ඔව් හොඳ හොඳයි එහෙම නම් අපි යමු යමු යමු යමු ලාලාදින ලොකෝනේ හරි සමත විරෝධතාව පෙළ බලන්නද මේ අපි ළඟ කුළු පොළු වතුර බවුසර් නැහැ හ්ම් තියෙන්නේ තුවක්කු විතරයි මොකද උගනා නෑ නෑ නෑ ඕ කිසර මහත්තයෝ විරෝධතා දැක්වීමක් නෙමෙයි අපිට මේ මූර්ත ශරීරයක් හම්බ වුණා ගඟේ මේ පායලාපු එකක්. ඒකනේ. කන්න ගෑනුලා මේක. මූර්ත ශරීරයක් කිව්වනේ. එහෙමයි. තරුණ ගෑනුලා මේකේ උනත් මූර්ත ශරීරයක් නම් අපිට එකෙන් පළක් නැහැ. මොකටද මෙහාට අරන් ආවේ? ඔව් මේ. මේ මේ මේක මේ මේ අපේ පළාතේ ළමයෙකුගේ මල සිරුරක් නෙවෙයි ආයිකෝ. ඔව් මේ දේශ සීමාවෙන් එපිට මේ මේ උඩහා ඉඳලා ගඟේ පාවෙලා එන්න ඇති. මේ මං තමයි මේ දරුවව ගඟින් ගොඩ ගත්තේ. ඔව්. මේ මේ ඔෆිසර් මහත්තයෝ මේ දරුවගේ අම්මා කෙනෙක් එහෙ ඇතිනේ. ඈ අනේ පව් තරුවට වෙච්ච දෙයක් දැනගන්න නැතුව විලාකටත් අඳෝනා තියනවා ඇති. ඉතින් අපි හිතුවා මේ මූත ශරීරය අරන් ගිහින් ඒකට බාර දෙන්න ඕනේ කියලා. මට ඇදහෙනවා. මට ඇදහෙනවා. ඒත් මට පුළුවන්කමක් නැහැ ඒකට අවසර දෙන්න. දන්නවනේ. යසින් ලැබෙන නියෝග පිළිපදින එක මිස වෙන කිසිම දෙයක් කරන්න අපට පුළුවන්කමක් නැහැ. හ්ම් කමක් නැහැ. මම කෝකටත් අපේ කොමාන්ඩරට කෝලයක් දීලා බලන්න. හ්ම්? ආ ඔව් සර්. ඔව් මුරපොලේ. මම මේ ඕඩර්ලි ඔෆිසර් අලගොඩ. ඔව් සර්. ආ ඔව් සර්. සර් මේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා ගෑනු ළමයෙක්ගේ ඩෙඩ් බොඩි එකක් අරගෙන. බස්. ඔව් ගංගේ ගහගෙන අපිරක්ලු. ඒ ගමේ කෙනෙක් නෙවෙයිලු. දේශ සීමාවෙන් එපිට ගිහින් ඒක බාර දෙන්න මේ මිනිස්සුන්ට මේ ආහාරිස හරි ඔව් සර් මට තේරෙනවා. ඔව් මම එහෙම කියන්නම් සර්. හොඳයි සර්. ආයිබෝන් මේ මොකද ලොකු මහත්තයා කියන්නේ? අවසර ලැබුණාද? කියන්නේ මේකයි. දේශ සීමාවෙන් එපිට ළඟපාතක ගම්මානයක් නැහැ. ඒකින්ද ඔය මලකඳ ගඟේ ගහගෙන ආවා කියලා හිතන්න බෑ. ඇයි බැරි? මම මේ දරුවව ගමින් ගොඩගත්තේ. හරි. ඒ බව අපි පිළිගත්තා. මල සිරුරක් අහපව් ගිහින් බාර දෙන්න බෑ. ඒක හොයාගත් ප්‍රදේශයෙන්ම භූමි දාන කරන්න ඕන. ඒකයි අපේ නීතිය. හැබැයි ඉතින් ඔය කියලා පණ පිට හිටියනම් අපිට බාර ගන්න පුළුවන්කමක් තිබුණා. එහෙමද? මේ ඔව් තේරුණා. ඒ අරුණත් ඔයාලා දන්න වැඩිනේ. උඩහ රාජ්‍යක ජනතා බහුතරය එකතු වෙලා එහෙ සුළු ජන කොටසකට සෑහෙන ප්‍රහාරයක් එල්ල කරලා තියෙන බව ඔය මේ ආගම් විරසකේ හින්දා මේ ඒක නිසා මිනිස්සු දාස් ගානක් පැනලා යනවලු වෙන යාබද රටවලු හ්ම් ඉතින් බලන්න ඔය ඔය කෙල්ල උනත් උන්ගෙන් එකක් වෙන්න පුළුවන් ඔව් ඒ වුණාට මං තමයි ඒ දරුවව ගඟින් ගොඩගත්තේ. මේ දැන් දැන් ඉතින් මේ ඔෆිසර් මහත්තයෝ මේ අපි මොකක් කරන්නේ? කරන්නේ? කරන්නේද? ඔන්න ඔය කෙහෙල් මල අරගෙන යනවා. අපිට වද දෙන්න නැතුව. බොහොම ස්තුතියි මහත්තයා. එහෙම නැන්ද අපි යන් නේද? මේ මේ මේ ලොකෝ නැහැ. කෝ කෝ මම තල්ලන්නම් කෝ. නෑ නෑ නෑ ඕනේ නෑ. මේ දරුවව මම මෙහෙම උස්සයි යන්න. මට ඒක බැරි කමක් නෑ. අපි හිතා කියන්න. ඕ මහත්තයා. ආයි බලාගෙන බලාගෙන මේ මම මෙහෙම ආයි ගමනක් වාඩි වෙන්නම්කෝ මේ කුබු ගහ මුලම හා පරිස්සම මේ දරුවත් එහෙම තියාගෙන මං උන්ට බැරිලු අවසර දෙන්න අපට මේ මුරුත ශරීරෙ ගෙනහිල්ලා අයිතිකාරින්ට ආපහු බාර දෙන්න. මෝඩයක්කු මෝඩයක්කු නේන්න අන පිටින් ගෙනාවනම් කෙල්ලව බාර ගන්න පුළුවන්කම තිබුණා හා හා එමත් කිව්වා බරුනේ <laughs> හිතන්නේ ඇති අපිත් මෝඩයෝ කියලා ඈ මේ ව්‍යාසාගේට ඉන්න අසරණ කෙල්ලෙක් හමුදාකාරින්ට බාර දෙන්න <laughs> මෝඩයක්කු නේන්න අඩු ගන්න අඩු ගන්න මේ මිනිහා මේ මේ මේ ළමයාගේ මෘත ශරීරය දිහා මේ නිකමටවත් බැලියවත් නෑනේ මේ සාපියක්කේ මෙතන මෙතන පොඩි හුටස්පරයක් තියෙනවනේ ඒ කාරණා වුණත් මේ මගේ ඇහැට අහුනේ දැන්නේව ඒ මොකක්ද ගම්බරුනේ මෙහා මෙහා කියලා බලමුකෝ මේ මේ මේ මෘත ශරීරයේ මේ ඉසකෙස් වලවත් මේ මේ මේ ඇඳුම් වලවත් මේ තෙතබරි වෙච්ච බවක් පේන්නවත් නෑනේ ඈ ඔහෙ ඵලයන් කම්බරුනේ මේ හැබැයි නං මේ දැරිවි ගඟේ ගහගෙන ආවා කියලා කොහොම හිතන්නද ඈ ලොක්කවුන්නේ හත්තිලව්වේ මං කිව්වේ නෑනේ මේ දරුව ගගෙන් පාවෙලා ආව කියලා මැරිච්ච මාළු කූරියෙක් වගේ. මේ ඉතින් ඉතින් එහෙමනම් කොහොමද ගොඩගැස්සේ? මේ දරුව පාවෙලා ආවේ පහුරක. ඔහු පහුරක මොන මොන සාපයක් කියන්නේ පහුරක ඒකනේ නේ ලොකෝනේ කොහොිටින් මේ පහුර ඒකට මොකෑ උනේ කිරිවිසුන් දාස්සේ ස්වාමී ඒක මගෙන් දහන්නේ මම දන්නේ කොහොමද මේ නාකි මට මගේ අත් දෙකෙන් මේ දරුවයි ඒ පහුරයි දෙකම ගොඩට ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ තව බබ 50ක් 60ක් පහලට ඇවිලා ගියා නම් දියැලෙන් පස බෑවිලා ඔක්කොම කම්මුතු වෙන්න තිබුණා මං මං කෙරුවේ මට පුළුවන් වැඩේ විතරයි යන්න මේ ගම්බරුනේ මේ මේකෙන් මොකක්ද තේරෙන්නේ සාපියක්ගේ කවුරු හරි මේ මල සිරුර පවුරේ තියලා පා කරලා එවලා තියෙනවා අර ඉස්සර කාලේ රාජකුමාරිකාවක් මේ ওই විදිහට උරුමක නත්තලා එන්නේ. එහෙම නෙව්වයි කියලා කියන්නේ පන පිටින් හිටපු රාජකුමාරියකෝ කියනවනේ. ඒ ඒ කොහොමවත් සාපියක්කේ දැන් ඉතින් මේ ඕවා මෙව්වා කතා කර කර ඉන්න එකේ තේරුමක් නෑ නිෂ්පල. හැබැයි හැබැයි අපිට මේ මුරුත ශරීරේ මෙහෙම තියාගෙන ඉන්න බෑනේ මේ ගම්බරුනේ. මොකක් හරි මේකේ අවසානයක් දකින්න ඕනේ ඕම්. ආ මෙහෙමනේ. එහෙමනම් වෙන කොහේවත් තරන් යන්න ඕන නැහැ. අපේ සොහොනේ අපි මේක භූම දාන කරමු. ආ ඒක හොඳයි. ඒක හොඳයි. ඔව්. ඔව් ගම්බරු නැහැ. මා කැමති මේ යෝජනාවට. මේ එහෙමනම් මේ මේ දරුවව එහෙම මරගෙන මගේ කෙතරද මම එන්නේ පා මේ ලොකුනේ ළමයාව ගෙදරට ගෙනියන්න ඔහෙ ගෙදුවේ නෙවෙන්නේ මේ ඇයි ඇයි එහෙම කියන්නේ මමයි මේ දරුවව ගගෙන් කොට ගත්තේ ඒ රත්ගම්බරුනේ මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ මෙච්චර කාලයක් වුණා මං කිසිම කෙනෙකුව කවමදාකවත් මූම දාන කරලන්නේ නැහැ මේ මගේ කියලා මට සමීප කවුරුවත් මැරුණේ නෑ. ඉතින් ඉතින් මමත් කාවරි භූමදාන කරන්න ඕනේනේ. මගේ කෙනෙකුගේ කියලා මටත් ඉඳහිට මේ ගිහිල්ලා බලන්න සොහනකුත් තියෙන්න බෑ. ඒකින්ද මේ මම මේ තරුවව මේ මේ මේ මේ ah, ah, ah. ලොකු නැහැ. ඔහොම නොහොම නොමින් ලොකු කොහොම ලොකු. මේ මේ දරුවෝ මේ දරුවෝගේ බාර කරා මමයිනේ. හරි හරි මේ මිස්සු නැතු ඔහොම ඉන්න. මේ මටයි මේ දරුවෝගේ බාර ගන්න අපි තියෙන්නේ. මේ තාමක දැක්කුවා. බාර ගන්න යන්න. මේ අයිස් පිටු කොම්. අයිස් පිටු. දෙයනේ. තසවි දිබිම වැටුණා නේද? නෑ නවනින් ගිරාවක්ද මේ? ඈ සමේලා මේක අන්න පාත්තම මොකද්ද තලියක් වමනේ දැම්මා. කොහෙද ඉන්නේ? මොකද මේ මේ ඔ ඔය ළමයා මේ අපේ අපේ දේශ සීමාවෙන් පිට උඩහා ඉඳලා මේ ගඟ දිගේ පාවෙලා ඉවිලා තියෙනවා. මේ මේ පහුරකින්. ඔව් පහුරකින්. මං තමයි මේ දරුවව ගඟින් ගොඩට ගත්තේ. ආ මේ මේ මේ අපේ ලොකා මුන්නේ. හා පහුරක පාවෙලාව. ඇයි කවුද ගෑනු කෙනෙක් දුන්න අපල් ගෙඩිය මං කන්න පටන් ගත්තා. අනේ කැලත් මගේ උගුර හිර වුණා. මං එච්චරයි. හරි හරි. ඇපල් ඇපල් කියන જાතිය භයානකයි. අහල හැදිනේ. ඊවත් නු ඇපල් ගෙඩිය කාපු ආදම්ට උන්නේ දිතෙන් පවා අනු වෙච්ච කතාවක්. දැන් මාකට් එකේ තියෙන ඇපල් ඔක්කොම හලාහල විස ගහපුවා. දිවිනසා ගන්න බලාපොරොත්තුවක් නැත්තම් ඇපල් කන්න හොඳ නෑ. ආ මේ දැන් ඒ කොහොම වුණත් ඉතින් මේ මේ ළමයා අන්තිමට කොහෙද හිටියේ මේ කොහෙද කඳු කරේ ගල් ගහවක මේ අපේ පිරිසත් එක්ක හැංගිලා උන්නේ ආ ගම්බරුනේ ගල් ගුහාවේ කුරුමිට හත් දෙනෙකුත් අර මේ ඒ වගේ බොරු කතාවක් නෙමෙයි. මේ මං කියන්නේ ඇත්ත. ආ මේ මේ අපට පුළුවනි ඔය ළමයාව ආපහු යවන්න ඔය ළමයා හිටපු දිහා. අපේ රට මේ ඇත්තම කියනවා නම් අපේ රටම නෙමෙයි අපි ඒක සුළු ජාතිය. ආගමෙන් උනත් අපි වෙනස් හන්ද ඒ මිනිස්සු අපේ කට්ටියට එක දිගටම හිංසා පීඩා කරනවා. දැනටමත් දැනටමත් සෑහෙන පිහිටක් දෙලා. තවත් ලක්ෂකාන කටින් පැනල යනවා. අනේ බේර ගන්න. මේ මේ මේ මට නම් අම්මෝ යන්න. අනේ මන්දන මට ජීවත් වෙන්න බෑ. මේ ඉතින් මේ දැන් අපි මොකද කරන්නේ මේ ලොක්කවුන් ලොක්කවුන් හිත පුළුවන්ද මේ මේ මේ දැරිවිට රැකවරණ දෙන්න ඔව් මම මේ ළමේව කගෙන් ගොඩට ගත්තා ඇත්ත වල සිරුර බාර ගන්න ඉදිරිපත් වුණා ඒකත් ඇත්ත ඒත් මේ ගෑනු ළමයෙකු ආරක්ෂා කරන්න ඒක ලොකු වගකීමක්. ඒක බාරගන්න මට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ මේ ඉන්න පාතාල කාර්යයන්ට දැනගන්න ලැබුණොත් මේ ළමයා මල්ලගේ ඉන්න බව අපි දෙන්නම අමාරුවේ වැටෙනවා. අනේ ළමෝ මේ ආයියෝ. ආපහු යන්නත් බැරි නෑ. මෙහෙ රැකවරණ දෙන්න කෙනෙකුත් නැත්තම් හැබැයි මේ මේ මේ සාපියක් මොකද දැන් අපි කරන්නේ තාමරතෝ මට අතනේ මේ ප්‍රශ්නෙට එකම එක විතරමයි තියෙන්නේ අපි ඉපදුන ලෝකේ අපිට ජීවත් වෙන්න ඉඩක් නැත්තම් එකම විසඳුමයි තියෙන්නේ මම යනවා අප්පෝ පාරේ තෝර තියෙන්නේ මරන්න එපා අනේ අනේ දුවන්න දුවන්න අන්න අර අර පිස්සු ලොකම් නැහැ අර කියලා පස්සෙන් දුවනවා අර ඒ ගම්බරෝ නැහැ අපි යමු ඉක්මන් කරලා මේ මේ මේ මිනිස්සු පිස්සු ඇවිදලා ඒ ඒ මිනිසුන්ට විතරක් නෙවෙයි සාපියක් ඒ අපි ඔක්කොටම පිස්සු ඔක්කොටම ඔව් ලොක්ක උන්නේ කන්නා වගේ. අපි අකේ. කවුද දැන් ඒ දෙන්නම කොට ගන්නේ? සුකන කස්තුරි වචනා කළ නාට්‍යයක්. රංගපෑම් ගම්බාර හිමීරියන් පෙරේරා. ලොක්කම්නෙහි තුෂිත දීරසිංහ. ඔපිසර පාලිත අබේරත්න. තරුණිය සකුන්තා ප්‍රසාදිනී බඳුකි. සාපි නීලිකා මද්දු. නාද සංකලනය බලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංග මණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනය